ධර්මානුශාසනාව. දේශකයාණන් වහන්සේ නොච්චියාගම ලිඳවැව ශ්‍රී විමල විසුද්ධාරාමාධිපති පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ දහම් සරසවි හිටපු බාහිර කතිකාචාර්ය ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජ්‍යපාද ඉලන්දගස්වැවේ සීල විසුද්ධි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්චේ භික්ඛවේ නිච්ඡanti සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ ditthi විපල්ලාසෝ දුක්ඛේ භික්ඛවේ සුඛanti සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ ditthi විපල්ලාසෝ අනත්තනී භික්ඛවේ අත්තානි සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ ditthi විපල්ලාසෝ අසුබේ වික්කවේ සුබන්තේ සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ ditthi විපල්ලාසෝ ඉමේකෝ වික්කවේ චත්තාරෝ සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ ditthi විපල්ලාසෝ සද්ධාවන්ත පින්නතුනි අද අපේ මාතෘකාව වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ දෙවිනි පොත් වහන්සේගේ විපල්ලාස සූත්‍රය අංගුත්තර නිකායේ දෙවි පොත් වහන්සේ. අපි කට හැරලා වන්දනා ශීර්ෂයෙන් පොත් වහන්සේ කියලා අපි ඇමතුවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නය ධර්මරාජාණන් වහන්සේ ධර්මය සංඝ රත්නය සංඝයා වහන්සේ කියලා අපි ත්‍රිවිධ රත්නත්‍රය වැඳ නමස්කාර කරගන්නේ එනිසා මේ උතුම් ධර්මය අපිට අපි අත්පත් වී තිබෙන්නේ මේ පොත් වහන්සේ ත්‍රිපිටක සූත්‍ර ධර්ම ටික රැකුණු නිසා. ඒ නිසා ගෞරවයෙන් මා සඳහන් කළේ පොත් වහන්සේ ඇයි පින්නතුනි අපේ ජාතක පොත් වහන්සේ එහෙමයි අපේ ප්‍රවේණී වචනය හොඳයි. කම්මට්ඨාන විනිමුත්තානි ධම්මදේශනා නාමනාත්ති. මේකයි කර්මස්ථානයකින් තොරව ධර්මදේශනයක් නම් නැත. එහෙමනම් ඒ වගේම තමා ශ්‍රද්ධාවන්ත පින්නතුන් ධර්ම ශ්‍රවණය කරන්නටත් ඕනේ. කර්මස්ථානයක් හිතට ගත්තා හා සමාන ධර්ම ශ්‍රවණයෙන්ම සෝවාන් ආදී මඟපලපක් වලටපත් වුණු කතා ප්‍රවෘත්ති ධර්ම මණ්ඩපේදීම ඒ සිදු බව මේ පින්නතුන් දන්නවා. එන්නම් අපි මාත්‍රකාවට පිවිසෙමු. අනිච්චේ වික්කවේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ, චිත්ත විපල්ලාසෝ, ditthi විපල්ලාසෝ. ඔය විදිහට මා අනිච්චේ දුක්ඛේ අනත්තනේ අසුභේ කියන විශේෂ පද හතරක් මාතෘකාව වශයෙන් තබා ගත්තා මේ සූත්‍රයට අනුකූලව. පාලි කොටස කියවද්දීම පැහැදිලි අපේ බෞද්ධයන් පින්වතුන්ට එසේ වුවත් මහණෙනි අනිත්‍ය වස්තුෙහි මේ නිට්ටයයි ගන්නා සංඥා විපර්යාසයක් චිත්ත විපර්යාසයක් දිට්ඨි විපර්යාසයක් මේ සත්වයාගේ සිතේ පවතිනවා කියනවා. එතකොට සංඥා කියන්නේ හඳුනා ගැනීමක් කියන එක චිත්ත විපර්යාසයක් කියලා කියන්නේ මේ සිටි සිටිවිලි ditthi විපර්යාසය කියලා කියන්නේ මානෙන් ditthියෙන් මේ ditthi 62ක් වූ මිත්‍යා දෘෂ්ටි වලට කියනවා ditthi කියලා. ඉතින් මේ සත්වයාගේ ප්‍රධාන විපර්යාසයන් තුනක් තමයි ඉදිරිපත් වුනේ මෙතන. ඒ විපර්යාසයන් විපරීතයන් නිසා සිතක පැන නගින අන්න අර විදිහේ අනිත්‍ය වූ තැන නිච්ඡන්ති කියන සංකල්ප නිට්ටය කියන මිත්‍යාවක් එහෙම නැත්නම් චිත්ත විපර්යාසයක් අපේ හිතට ඇති වෙනවා. ඒකයි දුක්ඛයයි මේ සුඛයයි ගන්නවා. සැබවින් යථාර්ථය තමයි මේ මුල් වචන පෙළ පින්නතුනේ. අනිත්‍ය දුක්ඛේ අනාත්තේ අසුභේ. නමුත් මේ පෘථුග්ජනභාවයේ සත්‍යයට එන ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අර නිශ්චිතභාවය නිශ්චය වෙනවා. ඉස්තර කොට පිහිටා සිටිනවා යමක් පිළිබඳ වෙනකොට. ඒ වගේ තමයි සුකාන්ති කියන සපයි කියන තැන. අනිත් එක තමයි අත්තානි ආත්ම කොට ගන්නවා මම කොට ගන්නවා මගේ කොට ගන්නවා ඒක තමයි වහා අපේ සිතක් කොටු වෙන නැත්නම් වැස ගන්න අවස්ථාව අනිත් එක තමයි සුභන්ති. ඔන්න හතර වචන හතර මතක තියාගමුකෝ. අනිච්චේ දුක්ඛේ අනත්තේ අසුභේ. මේක තමයි යථාර්ථ తත්වය. මාගේ බුදු පියාණන් වහන්සේ දේශාව වදාහරන තැන. ලෝක සත්‍යය ඉන්න තැන නිට්ටයයි, සුඛයි, ආත්මයි, සුභයි. සුභයි කියන්නේ යහපත් කියන එක. ඒ ඒ විදිහටමයි. දැන් අපි මේ වචනවල ওই විදිහේ සරල සිංහල තේරුම තමයි මතක් කළේ. ඉතින් මේ එකින් එක ඉඳ ලැබෙන ලැබෙන හැටියට අපි බලන්න ඕන තෝරා ගන්න. මොකද මේ තෝරා ගැනීම මතයෙන් ත්‍රිලක්ෂණය මතු විසිටනවා මේ සිතේ. එතකොට මේ විපර්යාසය තමයි විපරීත බව තමයි අපි පහ කරගන්න ඕනේ. සංඥා විපර්යාසය නොවන, චිත්ත විපර්යාසය නොවන, ditthi විපර්යාසය නොවන සතරාකාරයක් වෙන බව බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්වනවා තියෙනවා. වෙන බව, නොවන බව. විපර්යාසයකට විපරීත බවකට විගඩමකට පත් වෙන ස්වභාවයක් මේ හිතේ තියෙනවා. නමුත් බුද්ධ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝ පහළ වෙලා මගේ පින්නතුණි මෙන්න මේකේ පෙන්වා දෙනවා එසේ නොවන බවකුත් තියෙන බව. මේ සිතේම හදාගන්න පුළුවන් බව. හිතපත් කරගන්න පුළුවන් බව. දියුණු කරන්න පුළුවන් බව. අනේකට තමයි භාවනා කරනවා කියලා කියන්නේ පින්නතුණි. එතකොට අනිත්‍ය අනිත්‍ය හැටියට දැක්කොත් ඒක සංඥා විපර්යාසයක් නොවේ. අනිත්‍ය දේ අනිත්‍ය හැටියටම දකිනවා. දැන් මේක තේරුම් ගන්න හොඳට යථාර්ථය, සැබෑ తත්වය, සියලු සංසබ්බේ සංඛාරා අනිච්චයි. නමුත් අපේ හිතට එන්නේ නිච්ච බවක්. අපි ගොයක් ගයක් දොරක් හදන්න ගියත් හදන්න නිත්‍ය කරලා. ඒක ස්ථිර කරලා. එතකොට අපි වචනයක් කිව්වත් කියනවා මගේ වචනේ ස්ථිරයි. දැන් මම මේකෙන් අදහස් කරන්නේ නෑ සම්මුති ලෝකයේ ඒ බඳු ස්ථිරභාවයක් අවශ්‍යයි. සවිශක්තිමත් බවක් ගෙයක් දොරක් හදනකොට ඕනේ. කතා කරන වචනයක අහවල් වෙලාවට එනවා කිව්වොත් ඒ වෙලාවට ඒ එන්න ඕනේ. එහෙම එහෙම නිත්‍ය භාවයක් සම්මුතියේ පවතිනවා. නමුත් සදාකාලික නොවන බවක් තියෙනවා. ඒකයි නිත්‍ය කරලා හිතකට ගත්තට ඒ නිත්‍ය කරන්න බෑ. ආ ඒ නිත්‍ය නරන්න බැරි එකම තමයි දුක්ඛ ස්වභාවයට මේ සත්‍යපත් වෙන්නේ. ඒක ඇති කරන්නේ මෙන්න මේ සංඥා චිත්ත දික්ටි කියන විපල්ලාස තුන නිසා. දුක්ඛේ වික්කවේ දුක්ඛාන්ති කියනවා නම් එහෙම නැත්නම් දුක දුක හැටියටම දකිනවා නම් යම් කෙනෙක්. එතකොට එයා ළඟ න සංඥා විපල්ලාසෝ න චිත්ත විපල්ලාසෝ න දික්ටි විපල්ලාසෝ කියලා පෙන්නනවා. ඒ තේරුම් ගන්න පහසු වෙන්න අපි බලමු ඉදිරියට ඉඳ ලැබෙන විදිහට. අනිත් එක අනාත්මය. නැත්නම් අනාත්මය අනාත්ම හැටියට කෙනෙකුගේ හිතට වැටෙනවා නම් ඒ හිත විප්‍රියාසයකටපත් කරන්නේ නැහැ. මොකකින්ද සංඥාවෙන් සිත්තේ සිටිවිලි වලින් විත්තියේ විත්තියෙන් ඒකයි න සංඥා න චිත්තේ න විත්ති ඒ වගේම තමයි ඔය අසුබය කියන වචනේ අසුබය කියන්නේ සුබ නැහැ කියන එක දැන් දෙතිස් කුණුපය සහිත මේ සිරුර අපි එතන තේරෙන තැනට ගියොත් මේ ජරා ජජ්ජර කරජකායේ සම්මුතියේ අපි බොහොම සුබ හැටියට තමයි අරගෙන තියෙන්නේ. නමුත් කායගත සති භාවනාව වඩන දෙසුතුණුප වර්ණාවෙන් වර්ණා කියන වචනේ එකතු වුණාට ඔතන වර්ණා කරන්න කිසි දෙයක් නැහැ. නමුත් ඒ කුණුක ටික අසුබ හැටියටම අපි දැක්කොත් අන්න අපේ න සංඥා විපල්ලාසෝ න චිත්ත විපල්ලාසෝ න දික්ඛ විපල්ලාසෝ කියලා මාගේ මමනේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. මේක තවත් සාරාංශ කරලා ගත්තොත් නිත්‍ය කොට ගන්න හැඟීමක් මේක. හිතකට ගන්න හැඟීමක් තියෙනවා නිට්ටයයි කියලා. ඒ වගේම සුඛ කොට ගන්න හැඟීමක්, ආත්මක ගන්න හැඟීමක්. ඒ හැඟීම් මාත්‍රයක්. මේක වෙන්නේ හිතකට තියෙන උපාදාන මට්ටම නිසායි. අපේ හිතේ තියෙන තණ්හාවේ මානයේ දිට්ඨියේ ප්‍රමාණයට අනුව මෙන්න මේ සංඥාවත් චිත්ත කීවිතේ තන සිටිවිලි වලිනුත් දිට්ඨි කීවේ අපි තුල මම මගේ කියන හැඟීම සහිතව අර ලෝක ධාතුවේ ඇත්ත ස්වභාවය අනිත්‍ය වෙන එක පෙරලලා හිතට ස්ථිර කොට දෙන තැන තමයි මේ උපාදාන මට්ටම තහවුරු කරලා දෙන්නේ. තණ්හාවක් ඇති කරන්නේ ස්ථිරතාවයකට. ඒ නිසා තමයි තණ්හාවේ ප්‍රබලකම අනුව තමයි මේ නිත්‍යතාවය අපිට හිතට හිතකට දෙන්නේ. උදේ වැය වෙන ඇති වෙන නැති වෙන විපරීත වෙන විපරිණාම වෙන වෙන පිටක් හා සමාන සාරයක් නැති රූපස්කන්ධයක්. ඒ වගේම දියබු බුඩකට සමාන කරන වේදනාස්කන්ධයක්. ඒ වගේම මරිචිකූපමා සංඥා මිරික ස්වභාවයක් ඇති වචනේ තේරුමම සංඥා මායා ස්වභාවය. එහෙම නැත්නම් මුවා මුලා කරන ස්වභාවය. අර මිරික ස්වභාවය. එවායම සංකාරය සිත සිතිවිලි වේදනා සංඥා චෛතසිකෙන් ඔබට වූ ඉතිරි චෛතසික 55 සංස්කාරයනේ වීම ඒ සියලු සංස්කරණය වීම වල චිත්ත චෛතසික ඒ පරමාර්ථ දෙදනාගේ පිළිබිඹුව තමයි සංස්කාර කියලා කියන්නේ. මෙන්න මේ ස්කන්ධ පහ පිළිබඳවයි අපි මේ විදිහේ බාහ්‍ය ලෝකෙත් වස්තු පිළිබඳව ඔය නිත්‍ය භාවයක් කතා කරනවා. අනිත්‍ය භාව කතා කරනවා. නමුත් එහාටයි මගේ අද දේශනාවෙන් මාගේ පින්නතුන්ට ස්කන්ධ පහේ නිරෝධයටම මොනවාද ස්කන්ධ පහ? රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. ඉතින් ඔය ස්කන්ධ කිව්වහම අපේ බෞද්ධ පින්වත්තුන්ට අමුතුවෙන් එකක් එකක් තෝරන්න යන්න ඕනේ නැහැ. මම හිතනවා මේ ස්කන්ධයන්ගේ රාශිවීමෙන් සක්‍රිය වෙන නාම ධර්මයයි රූප ධර්මයේ පිළිඹුව තමා සත්‍යය පුජ්‍යලයය කියලා මේ අරගන්නේ. මේ සත්පුජ්‍යල භාවය සැඟවිලා තියෙන්නේ මෙන්න මේ අපේ හිතේ තියෙන නිච්ඡභාවය තුල ඒ වගේම සුඛයි කියලා ගන්නා සැපයි කියලා දුක්ඛ නෙමේ සැපයි කියලා ස්කන්ධ පහ සැපයි කියලා ගන්න එක තුලයි සැඟවිලා තියෙන්නේ මේ මේ විපල්ලාස තුනනු. ඒවා ඒ විදිහම තමයි ආත්ම කොට මේ රූපේ මම මගේ රූපේ යෙහි මම ආත්ම යෙහි රූපේ ওই විදිහට විසිවැදෑරුම් සක්කාය දිට්ඨියක් මේ ස්කන්ධ පහ පුරාවට පැතිරිලා අපේ හිත් වලින් අල්ලාගෙන තියෙනවා. ඒ අනුව තමයි සක්කාය දිට්ඨියක අපි සංයෝජනයක් හැටියට පෙන්වන තැන මේ සත්වයා ස්කන්ධ පහ උපාදානස්තකින් ගත්තා කියලා කියන්නේ. ඒ උපාදානස්තකින් ගත්ත තැනයි පංච උපාදානස්කන්ධෝ දුක්ඛා කියලා මගේ බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවෙම දේශාවදාරලා තියෙන්නේ. දැන් අපි තව ටිකක් ඉස්සරහට බලමු. මේ නිච්ච කොට ගැනීම ගැන ඔය විදිහේ කෙටියෙන් මතක් කළානේ දැන්. එතකොට ආත්ම කොට ගන්නකොටත් ඒ සුභ කොට ගන්නකොටත් මේක වෙන්නේ මේක මාරයා යෝගෙහි යුක්ත වූවක් කියලා මේ සූත්‍රයේ බුදු පුරාණ මාර යෝගයක් ඇතිද මාර යෝගයේ පැත්ත මාරයාගේ පැත්ත තමයි මෙන්න මේ නිච්ච සුඛ ආත්ම සුබ වචන දෙක දෙපළක එකක් සුඛ අනිත් එක අපේ සුබ කියන එක ආරම්භ කළේ අනිච්ච ඊළඟ වචනේ දුක්ඛ ඊළඟ වචනේ අනත්තය ඊළඟ වචනේ අසුබය එතකොට කුමක් අරබයද මේ தત્ත්වය වෙන්නේ කියන එක මම දැන් පැහැදිලි කළා පංචස්කන්ධයේ අරබය. එතකොට මෙතනින් ධර්මතා හතරක් අපිට මතු වෙනවා. මොකක්ද වචන නැවත නැවත මතක් කරන්නේ අවශ්‍ය නිසායි අනිත්‍යයි දුකයි අනත්තයි ලක්ෂණ සමග අසුබේ සුභන්ති කියන වචනය. අර විපල්ලාසයක් වෙනම සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා අසුබේ සුභන්ති විපල්ලාසය කියලා. අසුබ දේ සුබ හැටියට ගන්න විපරීත බවකුත් මේ හිතේ තියෙනවා. දැන් මේ එකතුව මෙතන අනිත්‍යයි දුකයි අනත්ත ලක්ෂණ අවබෝධය නොලබන්නේ සත්‍යයේ මෙන්න මේ සුබ සංඥාවෙන් වැහිීමෙන්. ඒ නිසා මම සුබ කියන වචනේ අය නැවත මතු කරලා පෙන්වන්නේ මේ පින්නතුන්ට. අපි හැමදෙනාම ලෝක සම්මුතිය බලාපොරොත්තු වෙන්නේ සුබයි කියලා හිතා ගන්න. සුබ උදෑසනක් වේවා. සුබ සන්ධ්‍යා ඔය විදිහේ මේව වරදවා තේරුම් ගන්න එපා. සම්මුතිය වෙනයි පරමාර්ථය වෙනයි. මගේ දේශනාවෙන් අද පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ මේ ත්‍රිලක්ෂණය මේ විපල්ලාසයන්ගෙන් වැහිලා තියෙන නිසා අපිට අවබෝධ නොවන බව පෙන්වා දෙමින් මේ චිත්ත විපර්යාසයන්, ditthi විපර්යාසයන්, සංඥා විපර්යාසයන්ගෙන් බැහැර වූ සිත් ස්කන්ධ පංචකයේ යථාර්ථය අවබෝධ කරගන්නවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි හැටියට. ඒ නිසා ඉවසීමෙන් සවන් දෙමු මේ අපේ සියලු සංස්කාරයන් සුබ හැටියට ගන්න මේ මානසික තත්වයක් කියන එකත් මතක තියාගන්න. මානසික ස්වභාවය. මනස පවතින්න, මන ඉන්ද්‍රියට ධර්මතා හැටියට පවතින්න ඕනෑ කරනවා මේ සුබ සංඥාව. අසුබ සංඥාවෙන් මනසේ ප්‍රබුද්ධතාවය. එබැත්තම් මනස පීඩන බවටපත් වෙන, ප්‍රබුද්ධ බවටපත් වෙන ස්වභාවයක් පුදුජන ලෝකයට නැහැ. මනසේ ප්‍රබුද්ධ භවයේ පීති බවට විතක්ක, ਵਿਚාර, පීති සුඛ ඒකග්ගතාවක් බවටපත් වෙන්නේ පින්නතුණී. මින් ඔබට මේ ස්කන්ධ පංචකයෙන් ඔබට ධානා මාර්ග භාවනාවකට වැඩිලා ඒ අනුව චිත්ත විසුද්ධි සීල විසුද්ධි සීල විසුද්ධි චිත්ත විසුද්ධි ආදී සප්ත විසුද්ධීන්ගේ ප්‍රකරණයෙන් එහාට යන තැන තමයි මේ ඒ ධානා මාර්ග භාවනාවලට එහෙමත් නැත්නම් ඒ සමත ආකාරයෙන් හෝ සුස්ක විදර්ශනා ආකාරයෙන් හෝ යම් කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් මේ සංසාර දුකින් එතර වෙන්න මෙන්න මේ ස්කන්ධ පහේ Nirodhe දකින්න දකින්න උත්සාහ කරන පින්වතා තමයි මෙන්න මේ ත්‍රිලක්ෂණයට හිත යොමන්න උත්සාහ කරන්නේ. මොකක්ද මේ ත්‍රිලක්ෂණය කියලා හොයන්නේ වස්තර වශයෙන්. නැත්තම් ත්‍රිලක්ෂණය ගැන කතාවක් නෑ. මට ස්කන්ධ පහක් ලැබුණා. ස්කන්ධ කතාවකුත් නෑ. මම ආවලා. අපි සම්මුති නමකින් කමකෝ. ඈ සම්මුති නමකින්. නන්නෝ කියන එහෙමනම් අපි කියමු x කියලා. ඒ ඒ එතකොට එයාට ඒ ඒ නමින් තමයි අපි දැන් ගුණදාසයේ කපුරු මණ්ඩලයේ උදාරණ දාසයේ ඔහොම කියන්නේ. ඒ ඒ වගේ සම්මුති නමකටයි අපි කොටු වෙන්නේ. ස්කන්ධ කතාවකුත් නැහැ නාම රූප කතාවකුත් නැහැ. දැන් මේක මේ හා ඇතුළ විපස්සකෝ විපල්ලාසයට විරුද්ධ වචනේ විපස්සකෝ විපස්සකෝ මේ හොඳට බහලා පුරුදු වචනයක් මේ අපේ පින්නතුන. එතකොට සුස්ක විපස්සක එවැන්නම සමත විපස්ස එහෙම නැත්නම් සමත විදර්ශනා සුස්ක විදර්ශනා කියන අවස්ථා දෙකත් බෞද්ධ පිටතුන් විතර අහලා අහලා තියෙන අවස්ථා දෙකක්. එතකොට යම් උත්සාහයක් ගත්තොත් අපේ පින්නතුන්ට මේ අවස්ථිය අවබෝධය ඇති කරගන්න දැන් මේ සංඥාව කියන එක මම පෙන්නවා මේ මිරිකු ස්වභාවයක් කියලා. දැන් මම ටිකක් මේ සරල වෙන්න මේ අදහස පෙන්වා දෙනවා. අපේ පැරණි වචනයක් තියෙනවා කියමනක් තියෙනවා නිල් කොළ හතක් පලා මුවාට පේනවා කියලා. ඔබ දන්නවා මුවා නම් ඒ සිව්පා සතා වනගත සතා තියුණු හැක් තියෙන සත්වයක් සත්වයන් අතර. නිල් කොළ හතක් පලා පේනවා කියලා කියන්නේ මැරුණු නැති කොළ, මැලුණු නැති කොළ හතක් එකට තියලා වුණත් බැලුවාම එයාට අනිත් පැත්ත පේනවා කියන. ඒ තරම් හොඳ පිනීමක් තියෙන සත්වයක්. නමුත් මේ සතා ඒ සසම්බාරික ඇහි පෙනුම ප්‍රසාදයේ තියුණු බව ඔය පෙන්න්නේ. නමුත් මේ සතා අර අවුවැටන වෙලාවට මේ පින්නතුම මිරිඟුව ගැන දන්නවා ඒ මිරිඟු ස්වභාවය වතුර හැටියට සලකලා ওই කාන්තාරවල ගෙහෙම එහෙම දුවන බවක් අපි ඇහැට පේන්න තියෙනවා මේ පාරවල් වල දුනත් යනකොට. එතකොට එතෙන්ද රැවටෙනව නෙමෙයි මුවා. මේ මිරිඟු ස්වභාවය කියලා පෙන්වන උපමාවෙන් උකයි පෙන්වන්නේ. නමුත් මේ සත්ත්ව වූ තැන නුවණක් හදාගන්න තැන ස්කන්ධ පහ වේදනාවේ සංඥාවේ කියන තැන සංඥා කරන්නේ හඳුනන්න උත්සාහ කරන්නේ විඳින්න. අමාමෑණි බුදු පියාණන් වහන්සේ මේ ස්කන්ධ පංචකයේ පෙළ ගැහි පෙළ ගැස්සවීමම හරි සාර්ථකයි. මේ සම්මා සම්බුදුරන් වහන්සේ නමක් ලෝ පහළ නොවෙන්න පින්නතුනි මේ අනාත්ම දර්ශනය හිලි වෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටියෙන්ම ලෝකේ වැසී යනවා. ආත්මයෙන්ම ආත්ම සංකල්පයෙන්ම ආත්ම දෘෂ්ටියෙන්ම සාස්වත උච්ඡේද දෘෂ්ටි ඇතුළු කොට. 62ක් මිත්‍යා දෘෂ්ටි වලින් දෘෂ්ටි ගාහනයක් දෘෂ්ටි කාන්තාරයක් වෛද්‍ය බ්‍රාහ්මණ යුගයේත් එහෙමයි වෛදික යුගයේත් එහෙමයි දෘෂ්ටිගතිකයෝ ආත්ම සංකල්පයක් ඇතිව ඇඟිල්ලක් පබන කෙටි ආත්මයක් මේ සත්‍යය තුල කියන එක මේ ආයිතිය මහා බ්‍රහ්මයාටය කියන එක ඔන්න ඔහොම සංකල්පයක් ඔය ආත්ම කියන එක ඒ නිසා අපේ මහින්දාගමණයෙන් අපේ අනුබුදු පියාණන් වහන්සේගේ මහින්දාගමණයෙන් විශේෂයෙන් අනුරාධපුර පොළොන්නරුව මේ රජර ප්‍රදේශවල අපේ මව් මාතාවෝරු මේ මෑතක් වෙනකල්ම දැන් දැන් නම් හුඟක් වෙනස් වෙලා තියෙනවා මේ ප්‍රවේණියෙන් ලැබිච්ච විදර්ශනාවට අනුකූල වචන අපේ පින්වත් මව්වරුන්ගේ අවස්ථාව වෙනකොට ඉවේ මෙළියට ආවා. දැන් වී මහ පල්ලේ ලිපේ තියලා ඒක නියම විදිහට තැම්බීගෙන එනකොට බත්තර පුපුරාගෙන එනකොට සුවඳක් එනවා. ඉතින් අපේ කිරි අම්මා පැදුරු වීවියා ඉඳලා දුවේ හීන් අම්මා වීමහා පල්ලේ බාපන් කියලා කියනවා. ඉතින් මේ තරුණ දරුවා හීන් කිව්වට මේ හීන් හින්දා නෙමෙයි හැඩරුව ඇති ලස්සන දරුවෙක් ඉතින්. මේ දරුවා හරිසියේ කලබලයට බිම දාලා තිබිච්ච ගෝණි පඩංගුව පැත්තකට නොකර මිදුලේ ලිපේ එළියේ දැකලා තිබිච්චි තැම්බිච්චි වීමාපල්ලේ අස්කෙඩිකට දෙකක් අල්ලලා අරගෙන අර මඩුවට ගේනවා. අර හදිසියේ ගෝනිපටංගු කෑල්ලේ පය හැපිලා දවස් ගාලා මේ වීමහප්පල්ලේ ඇතෑරෙනවා. මේ සද්දය ඇහෙනවා කිරියම්මට. කිරියම්මා මොකද කියන්නේ? අනිච්චේ දුක්ඛේ බලාපං වීමහප්පල්ලේ ඇතෑරියා නේද කියලා තමයි වන්නං කැත්ත විහිකොල්ල නැගිටින්නේ. හැබැයි මේ හෙට්ටම අර උන් වතුර ටිකක් කකුලට විසි වෙලා මේ දරුසිගිත් එකේ යම් පිච්චීමක් ආබාධිත වීමක් එහෙම වෙනවනේ උන් වතුරනේ වෙයිද කියලා බලන්නත් ආපු ගමන් අර මහපල්ලේ මිනිච්චගේ කටු කෑලි දිහා නෙමෙයි බලන්නේ තමන්ගේ දුවගේ දරුවගේ පාදිහා දැන් මම පුංචි කැසි කතාවක් වශයෙන් පෙන්නුවේ මය කිරියම්මයි කරට අනිත්‍ය දුක්ඛය කියන කතාව ආවා හරි වේවීම අපල්ලි වෙන අනිත්‍යයි ස්ථිර දෙයක් නැහැ. පලංකටු කෑලි ටික. ඒකෙන් දුකකුත් එනවා. මොකද බොහොම වාකී පැවි ටික තම්බාගත්ත යාළුත්ම වීම අපල්ලේ සිලින් දෙකක් දීලා කරත් කරත්ෙන් ගත්තේ වලං කරත්තේ. ඉතින් දුක ආවා. ඒ ආවට ඒ එතනම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මෞතුමේගේ හදවතේ රවුදෙන දරු ස්නේහයෙන් මම බලන්නේ දරුවගේ කකුල පිච්චුණාද කියලා. මෙන්න මේවා හරි වටිනා තැන් අපේ සැඟවිලා තියෙන ගැමි වහරේ තියෙන බණ ටිකක් මම ඔය ඉදිරිපත් කෙරුවේ. ඒ වගේම මෙතනදීම මම මතක් කරනවා තව ඔය සඩු සරුවල් වෙනුණා. ඉතින් එහෙම වෙනවා ගම්බදක් කොහෙත් ඉතින්. එහෙම වෙනකොට අඹසැමියන්ගෙන් විශේෂයෙන්ම උමාතාවුරු තියෙනවා. අයනම් ඒ ළමයිගේ තාත්තාගෙන එක සම්බන්ධයක් මගේ නෑ. මගේ ආත්මකාරයටත් එපා කියලා කියනවා. දැන් පින්නතුනි ත්‍රිපිටකේ නෙමෙයිනේ මේ. අනිත්‍ය කියන වචනේත් එළියට ආවා, දුක්ඛය කියන වචනේත් එළියට ආවා, ආත්මය කියන වචනේත් එළියට ආවා. නමුත් මයි කිරියම්මා කීවේ මගේ ආත්මකාරයටවත් එපා කියන වචනේ. එහෙම කිව්වට නෑ දවසක් යන්නේ නෑ හන්ද වෙනකොට ඒ ඔක්කොම හරි. උණු තේ ටික හදලා අකුරු කෑල්ලකත් එක්ක අග්ගලා දෙක උගසදලා එයින් කියලා ළමයින්ගේ තාත්තා ළඟට දෙනවා. නමුත් අර වචනේ පිට වුණා. මොකද්ද වචනේ? මගේ ආත්මකාරයටත් එපා කියන්නේ. එතකොට මේ ආත්ම කියන වචනේ අර ගැවි දැනත් අපේ අම්මලා ළඟ පැවිදුණා. වචනේ පැවතුනාට අර අර්ථයට ආවේ නැහැ ආත්මකාරයා කියාගත්තා Tamanටම. නමුත් එහෙම ආත්මකාරයක් මේ ස්කන්ධ පහ තුල නැති බවයි බුද්ධ දේශනාව. ඒක මාස්කල්පිත සංකල්පයක් මේ විපල්ලාස නිසාම හටගන්නේ කියන කරුණ මා පින්නතුන්ට පෙන්වා දෙන්න ඕනේ. එහෙනම් අපි තව දුරටත් බලනවා මේ සංඥා විපල්ලාසය චිත්ත දික්ටි කියන මේවා මානසික හැඟීම් තුනක් කියන එක මම දැන් ඔය විවහාර කතාවක් අරගෙන පෙන්වා දුන්නේ. මේවා මානසික ස්වභාවයන්. සිද්ධි සිද්ධි ගැලපෙනකොට වෙනකොට මේ අපේ හිතේ පැනගෙන ස්වභාවයන්. නමුත් මේ චිත්ත ස්වභාවයන්ම ගැඹුරෙන් මතු කරගන්න. මේ විපල්ලාස තුනක් නිසා මේවා නිත්‍ය හැටියට සුඛ හැටියට ආත්ම හැටියට සුභ හැටියට ගන්නෙ. නමුත් අපි ධර්මය ශ්‍රවණය කරලා අමාමෑණී බුදු පියාණන් වහන්සේ පිදුතුනි මේ ආත්ම සංකල්පයක් බවක් මේ ලෝකේ නිත්‍යතාවයක් නොවන බවක් ඒ වගේම මේ ලෝකේ සුඛ සහගත බවක් සං ආස්වාද බවක් නැතුවනේ මේ හැට කනට දිවට නාසයට ශරීරයට රූපේ ශබ්දේ ගන්ධේ රසේ මුණ ගැහෙන තැන. නමුත් ඒ ඉක්මන අධිකතර වූ දුක්ඛක් ඇති බවයි පංච උපාදානස්කන්ධෝ දුක්ඛා දුක්ඛාරි සත්‍ය දුක්ඛ කියන වචනයෙන් පින්නතුනේ මතු කරලා පෙන්වන්නේ සංසාර දුක හැටියට. එතකොට මේ විදර්ශනාව කියලා කියන්නේ මේ බාහිරවත් අජ්ජත්ව සමාතුලවත් මේ ස්වභාවයක් නිත්‍ය ස්වභාවයක් සුඛ ස්වභාවයක් ආත්ම කොට ගන්න පුළුවන් කොමක් එමන ඒ වගේම සුභභාවයක් සපවත් නැත්නම් යහපත් භාවයක් දකින්න නෑ අට්ඨීති හරායිති jigucchati jigucchati මේ ඒ ස්වභාවයන් තමයි මේ ඇතුලේදී තියෙන බාහිරවත් අපිට විදර්ශනා කරන විපරීත භවෙන් මිදලා විදර්ශනා කරන තැනට විපස්සකේ විපස්සක කෙනෙක් වෙන තැන විශේෂයෙන් බලන්නේ විපස්සකෝ අතන විපල්ලාසයකින් මූඩ වෙච්ච තැන අමන වෙච්ච තැන විපරීත වූ තැන ආන් එයා තසබවකින් පීඩා බවකින් මේ සම්මුති ජීවිතයේ සංසාරික ජීවිතයක් දිගට අපිට මේ ඒ විපරීත බව නිසා තමා දීගරත්තං ඉදං චිත්තං සංකිලිත්තං මේ සිතේ කිලුටු භාවය ඇති වෙන්න සිද්ධ උනේ ඇති උනේ ඒ කිලුටුභාවය අස් කරගන්න තමයි වටිනා අවස්ථා තුන තමයි මේ ත්‍රිලක්ෂණය මතු කර ගැනීම ස්කන්ධ පංචකය හරහා එතකොට මේ විපරීත අවස්ථා තුන මායාවේ අවස්ථා හැටියට අපි පෙන්නවා මාර පාශික බවකුත් පෙන්නවා ඒ වගේම මේ සංයෝජන වල බැඳීමක් මේක ඉතින් මෙතන මිදෙන්න ඉතාම පහසු ක්‍රමය තමයි නීවරණ පහ කර ගැනීමට නීවරණ නිවන ආවරණය කරන මේ සිත දුබ්බලීකරණයට කරන ප්‍රඥාව වසා තමන කරුණ පහක් තමයි ඔය පංච නීවරණ. පංච නීවරණ විස්තර කරන්න යන්නේ. නීවරණ කියපු ගමන් හිතට එන්න ඕන සද්ධාවන්ත පින්නතුනි ඔබට. එතකොට සමත විදර්ශනාවකටවත් ඒ ඒමක් නැහැ. සිතේ සාන්තභාවයක්, සම්සුබ්බවක්, සමාධි භාවයක්වත් ඇති වෙන්නේ නැහැ. මේ අපි ඔය පෙන්නපු විපල්ලාස ආකාරයේ චිත්ත නැත්නම් සංඥා චිත්ත දිට්ඨි කියන ආකාර තුනකින් අර මුලින් පෙන්නපු හතර ආකාරයේ විපරීත බවක් අපේ හිත තුළ වෙනවනම් ඒක මෝහ මූඩ බවටපත් වෙනවා මේ සත්‍යය. ඒක තමයි පෙන්වන්නේ මිච්ඡා දිට්ඨි ගතා සත්තා කිත්ත චිත්තා විසඤ්ඤිනෝ තේ යෝග යුත්තා මාරස්ස ආයෝග කේබිලෝ ජනා මේ සූත්‍රයේම සූත්‍ර කොටසක් අපි පෙන්නුවේ ඕනෝක තමයි මායාවේ පැත්ත. දැන් අපි යෝගේ මිදීමේ පැත්තත් ටිකක් බලන්න ඕනේ නේ. සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ යදාච බුද්ධා ලෝකස්මින් uppajjanti පබංගරා. එතකොට ජාති ජරා මරණ කරා යන සුළු මේ සත්‍ය මේ සසර ඇවිදිනවා. යම් කලක ලෝකේ දැන එළිය කරන මෙන්න මේ සත්‍ය හතර බුදුරජාණන් වහන්සේ ලෝප චතුස්සත්‍ය නෙමෙයි පිටිනුලට දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය නෙමෙයි මේ කියන්නේ මෙතන සත්‍ය හතරක් කිව්වේ මේ ඇත්ත හතරක් මොනවද ඇත්ත අනිත්‍ය බව ඇත්තක් දුක්ඛ බව ඇත්තක් අනාත්ම බව ආත්ම නොවන අනාත්ම බව ඇත්තක් සුබ නොවි අසුබයක් මේ වෙන එක ඇත්තක් අර වහලා මෙහින්සෙන් පවුඩර් දාලා හැඩ වැඩ කරලා රිදි වස්ත්‍ර පොරවලා ආ සුබ ශරීරය සුබ රූපය නමුත් ඇතුළ මේක අපි වෙන්නවා මේ යථාර්ථය කියන වචනය. එතනදී එතනදී මේ අසුබය මතු වෙන්නේ. අසුබය අසුබ සංඥාව මතු නොවුනොත් ආන් අර චිත්ත සංඥා චිත්ත දිට්ඨි වලින් ආයත් වහා දමනවා මේ ස්කන්ධ පහ නැනවයි කියලා සංසාරයේම පවත්වන සත්පුජ්‍යල භාවයේම ඉදිරියට ගෙන යන පුජ්‍යලයා බිහි වෙනවා. එතෙන් කඩණ්ඩායි මේ බඳු දේශනාවක් අපි සූත්‍ර අනුසාරයෙන් මේ තෝරාගත්තේ පින්නොතේ. හොඳයි. මේක අපි තව දුරටත් බැලුවොත් විපස්සක විදර්ශනා කියන වචනයත් විපල්ලාස විපර්යාස කියන ඒ ගැමි කතාවකුත් මා ඉදිරිපත් කරමින් පෙන්වුවේ මේවා අපිට මහින්දාගමණයෙන් ලැබිච්ච ප්‍රවේණී උරුමයන් කියලා මම මතක් කරනවා. එවනම් අපේ ජීවිතවලට පුළුවන්කම තියෙන්න ඕනේ පින්නතුනි මේ ආත්මයක් තුල හිර වෙන්නේ ඇයි? ආත්මයක් මම අහවලා මම සවල් කෙනා දැන් ඒකට සම්මුති තනතුරු එහෙම එකතු කරනවා ගම් ප්‍රධානී හැටියට ගත්තත් එදා ඉඳලා මෙයා මම අහවලා වර්තමාන කාලයට ගත්තත් ඉතින් මම අහසවලා යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඉඳින්නේ හිටින්නේ ඔක්කොම මේ මං අහවලා කියන දිට්ඨිය තුල මේ මේ දිට්ඨිය ක්‍රියාත්මක වෙන්නේ මේ මේ ආත්ම කියන සම්දර්ශනයක් ඇතුලේ ක්‍රියාත්මක වෙනින්ද මම නොවන බවක් නෙමෙයි මම වෙන බවක් යන්නේ මම වෙන බවකින්. ඉඳගන්නේ මම වෙන බවකින්. කන්නේ බොන්නේ කතා බහ කරන්නේ රැස්වීම වල උස්සන්න පතුරවන්නේ මම වෙන බවයි. මමයි මේ කතා කරන්නේ. මගේ මේ දේ කුල. මගේ මේ ගහ කුල. ඔන්න ওই தත්ත්වය මේක ඇති වෙන්නේ මේ මොකක් නොමෙනී කිරීමෙන්ද. දැන් මෙහෙම தත්ත්වයක් ඇති වෙලත් ඇති වෙනවා සත් එක සත්‍යකතිය. මේක ස්වභාවය. මේ මෙහෙම වෙන්න කාරණා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කුමක් මෙනෙහි නොකිරීමෙන්ද? කුමක් ප්‍රතිවේද නොකිරීමෙන්ද? කුමස කුමකින් වැසී ඇති නිසාද මේ හිතෙන් හිත පිළිබඳව දැන මේ සිතෙන් කුමක් මෙනෙහි නොකිරීමෙන්ද? සිතට කුමක් ප්‍රතිවේද කියන අවබෝධ නොකිරීමෙන්ද? කුමකින් වැසී තියෙන හින්දාද මේ නිට්යයි සුඛයි ආත්මයි කියන මේ සංකල්පයක් අපේ හිතට ඇති වෙන්නේ කියලා. කියන්නේ මෙනෙහි නොකිරීම කියුවා. මොකද්ද මෙනෙහි නොකරන්නේ? මේක જાතිය જાතිය වැසි වැසි ආපු එකක් මේ. නිට්යයි කියන සංකල්පය, ලක්ෂණය මේ ස්කන්ධ පහට ආබද්ධ කරලා අපි හිතන අපි පවතින්න ඕනේ, දිගට ඉන්න ඕනේ, මරණයෙන් මතුවද ස්වර්ග, ඒ දේව ඒ විදිහට පවතින්න ඕනේ කියන සාස්වත දෘෂ්ටියකට හිතපත් කරන්නේ මෙන්න මේ අනිත්‍ය නිට්ටය දෙක හරියට පැහැදිලි නොකර ගැනීම නිසා එතකොට අපි උත්සාහ කළක යෙදුනොත් තව තව මමව තහවුරු කරගන්නේ නැතුව මේ වර්තමාන සමාජයේ ඉඩකඩක් හැබැයි ඇත්තේම නැහැ මෙතනින් මිදෙන්න එසේ වුවත් මේ ස්කන්ධ උදේවැය වෙන බව ස්කන්ධ පහ රූපයද වේදනා සංඥා සංකාරද උදේවැය රූපය ඇතිව නැති වෙන එක අර පෙන පිටට යන රූපේ සම්බන්ධයෙන් පෙන පිට සාරවත් නොවන ඔය විශේෂ ජලාශවල මහා විශාල ප්‍රමාණයේ විදර්ශනා පොත්වල සඳහන් වෙන තැන් තියෙන වටුආචාර්යින් වහන්සේලා පෙන්නනවා තල්මසුන් ඇතුන් ඇනි සතුන්ගේ ප්‍රමාණයට පර්වත ප්‍රමාණයට ඔය පෙන පිළ හැදෙන බව. නමුත් මේ පෙන පිළේ කුච්චර විශාල වුණත් එහි සාර බවක් නැහැ. ශක්තියක් නැහැ. ඒ විනාශ වෙන තුලුයි. පෙන පිළේ අසාර බව විසක් සාර බවක් නැහැ. ඒ වගේ මේ කුණප සිත් දෙකෙන් යුතු මේ කයේ සාර බවක් නැති බව එතනින් පෙන්වන්නේ. නමුත් අපේ හිතට දෙන්නේ නැහැ. ඒක ඒ අසාර බවක් නෙමෙයි සාර බවක්. ඒකට හේතුව තමයි මේ නিত্য සංකල්පයෙන් රූපය දිහා බැලීම. අඩුපාඩුවක් හිතේටම රූපේ හදා ගන්න බලනවා. දෝෂයක් මොනවා හරි තිබුණත් හදලා බලනවා. මෙන්න මේක තමයි දුක එනකොට රූපේ හරහා දුක එනකොට ඒ රූපයෙන් දුක එන්නේ වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම ටිකේ පැවැත්ම උඩ. අපි බලනවා තුවාලයක් වුණත් තුවාලේ සනීප කරගන්න. මෙන්න දුක්ඛ සත්‍යයේ දුක්ඛ කියන තැන අපිට අවබෝධ නොවෙන්නේ මෙන්න මේ නිසා ඉරියව් මානු කරමින් දුක වසන් කරන ස්වභාවයක් අපි ළඟ තියෙනවා. ඒ ඒ වසන් ඉඳගෙන හිටියා. එතකොට අමා දැසැපයි. ටික වෙලාවක් ඉඳගෙන ඉන්නකොට පැයක් හමාරක් නැගිටිනවා. ආ නැගිටීමේ ඉඳගෙන සිටීමේ දුක වසන් කරනවා නැගිටීමෙන්. ඔව් අමතර අහලා අහලා තියෙන තැන් මේ පින්නතු. තවත් අපි මතක් කරා. එමනම් මේ ඉරියව් මාර මාරු නොකර මේක විදර්ශනා යෝගීන්ට මේ වචනේ මාගේ පින්නතුණි ඉරියව්ව මාරු නොකර දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගන්න. අද ඉඳලා සද්ධාවන්ත භාගයේ පින්නතුන් බොහෝ දේශකවරු පෙන්වා දෙනවා. කොහොමද? එයා ඉතින් අත කකුල රිදෙනකොට ඔය හන්දිපත් රිදෙනකොට මාරු කරගන්න කියලා. නෑ. විදර්ශනා බා උජුං කායම් පනිදාය. කය ඍජුව තබා ගත්තා. දුක්ඛ මූලගතෝ අසුඤ්ඤාකාරගතෝ. මේ මට්ටමට එක දවසක් ඉන්න මගේ පින්නතුනි. එක දවසක්. සැබෑ විදර්ශකෙක් වෙන්න මේ විපල්ලාසයෙන් දුර වෙලා සද්ධාවන්ත පින්නතුත් එක දවසකට. එක දවසක් නවාංග උපෝසත සීලය රකින්න අෂ්ටාංග සීලයට මෙත්තා සාගතයේ තීතසා විරති කියන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂායේ සතර බ්‍රහ්ම විහරණයේ යුක්ත වූ මෛත්‍රී චේතනාව ඇතුව මෛත්‍රී විහරණයේ යුක්තව අෂ්ටාංග උපෝසත සීලය දිවන්ත රත්ත්‍රින් දිවා රාත්‍රී දෙක රහතන් වහන්සේ කෙනෙකුගේ සීල ආරක්ෂණ සම්පදායට අනුව බෞද්ධ පින්නතුනි ඔබට පුළුවනි එක දවසක්. එය එලාටවත් මෙන්න මේ මා පෙන්නන මේ මෙතන මොකක්ද ඉරියව්වක් මාරු නොකර දුක්ඛ වේදනාව ඔබට ලැබෙන විට එය දුක්ඛ ලක්ෂණය මතු වුණාමගේ වාසනාවක් කියලා එය දුක් ප්‍රකට වෙන කාල ප්‍රකට කරගෙන ප්‍රකට කරගෙන ඒ දුක් වේදනා මාත්‍රයක් නේ සැපය දුකය අදුක්කමයනේ ඒක නේ දුක්ඛ ලක්ෂණය ඒ දුක්ඛ ලක්ෂණේ යථාවකාශයෙන් වැටහෙන තාක් එය ඇති වෙන නැති වෙන එකක් කියන උදේවැන වෙන බව ප්‍රත්‍යක්ෂ වෙනකල් ඉරියව් මාරු කර දුක්ඛ ලක්ෂණය අත්විඳින්න ඕනෑ කරනවා දැන් හිතයි අපේ හාමුදුරුවන අපිට දුක් විඳින්නද කියන්නේ කියලා. මේ මා පෙන්නන්නේ පින්නතුනේ සුස්ක විදර්ශනාලාභියෙකුට මේ විපල්ලාස හතර දුරු කරගෙන ත්‍රිලක්ෂණාවෝදයෙන් අන ආත්ම කියන දෘෂ්ටිය දුරු කරගෙන අනාත්ම අවබෝධයටපත්ව ස්කන්ධ පහේ නිරෝධයට හිත තබන තැනට කෙනෙක් යෝගාවචරයේ උසස් කරවීමේ අවස්ථාව පෙන්වා දෙන්නේ එතකොට ඔය විදිහට අනිත්‍ය ලක්ෂණය මම පෙන්වුවේ තෝරා ගන්න මේ අපේ හිතේ ඇති වෙලා තියෙන ස්ථිරව තියෙන්න ඕනේ ඉන්න ඕනේ කියන විපල්ලාපයක් විපරීත බවක් කින් කියන ඒ අදහසින් තමයි අනිත්‍ය ලක්ෂණය අපේ නිත්‍ය ලක්ෂණය තහවුරු වෙලා අනිත්‍ය ලක්ෂණය යට වෙලා තියෙන්නේ. දැන් දුක ලක්ෂණය අපිට හෙළි වෙන්නේ නැත්තේ දුකට පිළියම් යොදනවා අපි. දුකට පිළියම් තමයි කියන්නේ විශේෂයෙන් මම ඉරියව් මාරු කිරීම. අනාත්ම ලක්ෂණය මේ අපේ හිතක තහවුරු වෙලා තියෙන්නේ ධාතු වශයෙන් මේ ස්කන්ධ ධාතු ආයතන කන්දානංච පටිපාටි ධාතු ආයතනානිත අබ්බචින්නවත්ත බාණන් සංසාර සංසාරයේ හදපු ස්කන්ධ පහ. ඒක ස්කන්ධ පහ නාම රූපේ බැඳලා ස්කන්ධ පහට එන්න. මොනවද ස්කන්ධ පහ දැන් පෙන්වන්නේ නැහැ. රූපාදී, වේදනාදී. එතකොට ඒ ස්කන්ධ පහ. ස්කන්ධ පහයිනොත් හිත මේ කියන ලක්ෂණ ත්‍රිත්වය. දැන් අපි අසුබය වෙනම කතා කළා. දැන් ත්‍රිලක්ෂණයට මතු වුණා. ත්‍රිලක්ෂණය ඔබට පැහැදිලි වෙන්නේ නැත්නම් ඒ තුනේ නිච්ච පැත්තටම සුඛ පැත්තටම ආත්ම පැත්තටම නයි හිත බදා සිටින්නේ, ඇලී සිටින්නේ, ගැටී සිටින්නේ. ඔබ ධාතු වෙන් කරලා බලන්න උත්සාහ කරන්න ධාතු විභංගය මෙනෙහි කිරීමෙන් ඔබට පුළුවන් වෙනවා ඒවා සතර මහා ධාතු නේද? ඒ වගේම නාම ධර්මේසික වේදනා සංඥා සංකාර කියපු ටික නාම ධර්ම ටිකක් නේද? පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරෝ ඉඳම් විච්ඡසාවසෝ නාමං කියලා පෙන්නපු තැන. එහෙනම් මේ මේ බඳු මේ මතුවීම අපේ සිතට දෙන්නේ ආප්ප කියලා මතුවීමක් මේක. හිත ඇතුලේ හිතේ ඇති වෙන හැඟීම් මාත්‍රයක්. එහෙම ආත්මකාරයක් ඔය ඇස්සේ කොහෙවත් නෑ අර අර කිරියම් මට වැරදිලා කිව්වට. හොඳයි. මම මේ මාගේ පින්නතුන්ට මේන්න මේ ස්වභාවයන් අකාමකා දමාගෙන. මොකක්ද කියන්නේ අකාමකා? ඒකත් පරිණ වචනයක්. දැන් මේ සතහන් වෙලා තියෙන්නේ. දැන් මේවා අකාමකා දාන්න ඕනේ. මේ මනෝ ධර්මයේ පස්වෙවි පස්වෙවි අයින් කලින් දිවෙන් ගත්තු ටික මේක දැන් හිතේ හිතේ පොරබත බදා මනස නීවරණ වලින් වැහිලා ක්ලේශයන්ගෙන් වැහිලා තියලා තින්නේ. ඒක ඒක තහවුරු කරන ලක්ෂණ තුන තමයි මේ ප්‍රධාන ලක්ෂණ තුන අපි මතක කරලා තියෙන්නේ. ඒකෙන් මෙදුනාම තමයි අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියන සැහැල්ලු තැනකට මේ හිතපත් වෙන්නේ. අපි එතකොට එහෙම නොවෙන්න නොවෙන්න රූපේ සාරජ්‍ය වෙනවා. වේදනාවේ සාරජ්‍ය වෙනවා. සංඥාවේ සාරජ්‍ය වෙලා හිටිනවා. සංකාරයන්ගේ සාරජ්‍ය වෙලා හිටනවා. විඥානයේ සාරජ්‍ය වෙනකොට ඔය විඥානයේ හරි දක්ෂයෙක්, දක්ෂ කෙනෙක් එයාගේ ඒ ප්‍රමාණික විඥානය කියලා කියනවා. එයාට පුළුවන් කරනවකම තියෙනවා මේ ස්කන්ධ පහේ ස්කන්ධ පහ සසරේ අරගෙන සංසරණය සන්දාවනය කරවන්න. එනිසා තමයි යාට ආලේ රාමාවරේ කියලා කියන්නේ. මොන මොනවටද ආලේ රාමාවුනේ? රූපේට ඇලුනා, ශබ්දේට ඇලුනා, ගන්ධේට, රසයට, ස්පර්ශයට, මනසට ධර්මතා සිතිවිලි. මනසට ගෝචර වෙන අරමුණු වෙන ධර්මතා කියන එක කිතියෙන් හඳුනා ගන්න සිටි සිටිවිලි. මේවාගෙන් පෝෂණය වෙවි තමයි දැන් ඔය විඥාණයට ආහාරය තමයි නාම රූපය. වේදනා සංඥා සංකාර තුනට ආහාරය තමයි පස්ස වීම. රූපේට ආහාරය තමයි කබලින්කාර ආහාරෝ. චත්තාරෝමේ ආහාරෝ. විලාව මදි හැම එකක්ම මතු කර දෙන්න. කෙටියෙන් මතක තියාගන්න විඥාණයට ආරේ නාම රූපේ. කොතරක නාම රූපේද වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥාණයෙන් හැදුණු හැදෙන නාම රූපය විඥානයේ ඉබද ගැනීමෙන් ආ සත්වපුජ්‍යල භාවයටපත් කරගත්තා. දැන් මේ සත්වපුජ්‍යල භාවයේ භාවයේ මිදෙන්න යම් උත්සාහයක් නොගත්තොත් අර විපල්ලාසයේම විපරීත භවයකින්ම මේ ජීවිතේ ගත කරගත්තොත් ගත වුණොත් නුවණක් හදා නොගත්තොත් සංසාර විමුක්තියකට ස්කන්ධ විරෝධයකට ඔබේ හිතපත් වෙන්නේ නැහැ. මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ විදර්ශනා යෝගීන් සඳහා මතු කර දී ඇති මේ වචන ටිකක් සංසීතව සංසේපයෙන් සඳහන් කරනවා යන් රූපේ අනිච්චානුපස්සේ විහෙරෙය්‍ය යන් රූපේ දුක්ඛානුපස්සේ විහෙරෙය්‍ය යන් රූපේ අනත්තානුපස්සේ විහෙරෙය්‍ය ඉතින් තව දුරටත් වෙනනවා දැන් මේ කිව්වට බය වෙන්න එපා යන් රූපේ අනිච්චානුපස්සේ අනිච්චානුපස්සේ මේවා විදර්ශනා වචන දැන් නිකම් අනිත්‍ය නෙමෙයි අනිච්චානුපස්ස අනිත්‍ය බවට අනුරූපීව විශේෂ කොට බලමින් වාසය කරනවා රූපේ අනිච්චානුපස්සී විහෙරෙය හොඳයි ඊළඟ මෙන්න මේ වචන දෙක තුනක් ඊටම අවශ්‍ය කරනවා මේ ඔබේ සංකල්පය මේ මේ තරම් මේ ගැඹුරින් බැහැගත්තු මානසික දෘෂ්ටීන් කඩා දමන්න චක්කුන් අනිච්ඡන්ති පස්සති. ඔන්න තව පහසුවක් කිරුවා. ඇසද අනිත්‍යයි කියලා පෙන්වුවා. චක්කුම් බික්කවේ යෝනිෂෝ මනසිකරෝ තාන්න දැන් බලනවා මේක කොහොමද මේකේ ස්වභාවය මේ සසම්බාරික මස්ලොඩිය මේකේ ප්‍රසාදයේ පිහිටිතන බාහිර රූප ආලෝක ප්‍රයෝග විස්තර නම් හොඳට අහලා තියෙනවනේ දැන් මේ භාවනා මනසිකාරයට අවශ්‍ය කරන මේ භාවනාව එක ටික මතක තියාගමු අපි චක්කුම් බික්කවේ නතුම්මා කම්පජහත මහණෙනි ඇසයුස් මුතුන්ගේ නොවේ එහෙනම් කාගේද මාරයාගේ ඒ වගේම සෝතං ගානං ජීවං කායං ජරා ඔය විදිහට මනං අනිච්ඡන්ති පස්සති. සෝතං අනිච්ඡන්ති පස්සති. ওই විදිහයි අවසාන වශයෙන් අපි පෙන්වා දෙනවා. දැන් සංඥාව ගැන කියු නිසා දුව සංඥම් පජහන්තෝ රමති. විපරිණාමානුපස්සනම් භාවෙන්තෝ රමති. අන්න විපරිණාම. පස්සනා. මොක මොනවාටද? මේ ඇහි කනේ දිවේ පාස් වෙන තැන මේ සංඥා හැඟීමකින් ස්ථිර කරලා දුන්නු තැන. මේක දුව සංඥම් පජහන්තෝ ඝන සංඥාවකින් තමයි රූපේද, ශබ්දේද, ගන්ධේද අපි අරගෙන තියෙන්නේ. ඒකයි එතන පෙන්වන්නේ විපරිණාමානු දර්ශනය වඩමින් ඒ සිත් අලවා භාවනා කරන යෝගියා දැන් අපිට හම්බ වෙනවා. දුව සංඥාව දුර්ලභයි. ආ දුව සංඥාව දුරොන්ට මේ පුජ්‍යලයා කියන සත්ව සංඥාව ගිලී යනවා. ඉස්කද්ද දාත ටිකක් නේද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන තැනට එනවා. තව දුරටත් අවස්ථාවේ තාටිකයෙන් පෙන්නනවා අනිමිත්තානුපස්සනම් භාවෙන්තෝ රමති නිමිත්තම් පජහන්තෝ රමති. අපි කොතනද ඉන්නේ? නිමිතිකාරයෝ. ඇයි නිමිතිකාරය වුනේ? විඥාණයට ආහාර. ඇයි විඥාණයට ආහාර? ඇලී රමණය කරන්නට. ඇයි ඇලී රමණය කරන්නේ ස්කන්ධ පහ තුළ පැවැත්මට. මේ මේ පැවැත්ම නොපැවැත්මක් බවට පත් කරන්ටයි ත්‍රිලක්ෂණ අවබෝධය ඇතුව මේ ස්කන්ධ පහ මතු කරගන්නේ මේ දර්ශනයක් ඇති කරගන්නේ. මේ දර්ශනයට තමයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනාවට මෙහායින් සමතයක් ඕනේ, සංසුම් බවක් ඕනේ, සාන්ත බවක් ඕනේ. මේක බලන්න දුවන පයින් දඟලන හිතකට බෑ. මේ මේ මේ මේ හිත පුදුම විදිහේ මායාකාරී එකක්. හොඳ පැත්තට හරවනකොට හොඳයි. අකුසල පැත්තට හරනොත් ඒ විදිහමයි. විචිත්ත පැත්තටපත් උනොත් ඒ විදිහට වික්ෂේපයෙන් එනවා. සමත පැත්තට යනොත් සංසුන් පැත්තෙන් සමාධි වෙනවා. ධ්‍යාන ලබන ත්‍ක්ති තත්වා සමාධි වෙනවා. එහෙනම් ඔන්න බෝ ඉතාපි කෙටියෙන් ওই විදිහේ නිමිති තුනක් පිළිබඳවත් වෙනවා. අනිමිත්ත නිමිත්තය අපරිිත නිමිත්තය, ශුන්‍යතාණු නිමිත්තය කියන නිමිති තුනකින් මේක අවසාන වෙන්නේ. මේ සුඤ්ඤානුපස්සනාවේ විහෙරණ මේවා විහෙරණ තුනක් ඒ රහතන් වහන්සේගේ தত্ত্বය. ඉන්මයා අපේ පින්නතුන් දිත්තේ කට්ටේ කෙලෙසේ පජහන්තෝ රමති කියන. ඒ භාවනාව දැකි පුහුණු පුහුණුට අරගෙන විදර්ශනා කරන හැටියටත් මේ දේශනාවෙන් මා පින්නතුන්ට අනුශාසනා කරනවා. හොඳයි පින්නතුනේ අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති ශ්‍රී ලංකා ගෝම්විලි සංස්ථා සුදේශී සේවය තුලින් ධර්ම දානමය පින්කමට සහසම්බන්ධතාව දක්වා රැස් කරගත් අපමණ පුණ්‍ය ශක්තිය නමින් මිය පරලොවේ ගිය ඥාතීන්ට අනුමෝදන් වේවා භව දෝෂ වරදකින් පින් කරගත නොහැකි අභව විස්ථානයක ජාති උපත වෙත්නම් මේ පින මේ මොහොතේ මේ ෂණයේම අනුමෝදන් වීමෙන් දේව මානුෂික ආදී සුඛ සම්පාත් ලබත්වා සාදු කියා පින් අනුමෝදන් කරමු මේ පින් නොතුන්ද කරන කියන රැකී ආරක්ෂාදී යහපත් වේවා චිර ජීවනයේ නිරෝගී සම්පත ලැබේවා ජය ශ්‍රීමා බෝසමණුන්ගේ සතර දළදා වහන්සේගේ පීඨ ආරක්ෂා සංවිධාන සැලසීමෙන් සියලු අපලෝපාද්දව දුරු වේවා අපගේ මේ ආශිර්වාද ගුණ බලයෙන් කොරෝනා වදුරු වසංගත විස බීජය යම් ප්‍රමාදයකින් ඔබට ස්පර්ශ වන්නේ වී නමුත් ඒ සඳුන් කල්කයක් සිසිල් දිය මිදක් පිළිවිදක් හා සමාන වේවා කිසියම්ම කාලයක රෝග පීඩාදියකට ගොදුරු නොවේවා උතුම් නිවනින් සැනසීමම වේවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු එම ධර්ම දේශනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නොච්චියාගම ලිඳවැව ශ්‍රී විමල විසුද්ධාරාමාධිපති පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ දහම් සරසවි හිටපු බාහිර කතිකාචාර්ය ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජ්‍යපාද ඉලන්ද ගස්සවි සීල විසුද්ධි ස්වාමින් වහන්සේ අපේ ස්වාමින් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු සාදු සාදු